මේ භාවනා දිනු කර ගැනීමට උපකාරන ආකාරයේ දේශනා පිළිගත වීමටයි බලාපොරොත්තු වන්නේ. අද මේ ඇට නිස්සරණය පිළිබඳව දේශනාව මේ මාතෘකාවයටදී දේශනා ඉදිරිපත් කරන්නේ. නිස්සරණය කියන්නේ නිදහස් වීම කියන එකයි. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සම්ද රාගය නැති කර ගැනීම කියලා. එමේ එක්තරා සූත්‍රයක දක්වා තිබෙනවා සෝ රූපස්මින් සඳරා බුදිනේම සඳරා පහනම් ඉදං රූපස්ස නිස්සරණ මේ සම්මාගේ රූපය ආදී බාහිර ලෝකයේ තියෙන රූප කෙරෙහි ධම්පසේ සඳරාගේ ප්‍රහාණයක් සම්පූර්ණයෙන් අයින් වීමක් සිදෙනවා නම් ඒක තමයි රූපයෙන් නිදහස් වීම රූපයේ නිස්සරණ චන්දරාගය කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. ඒ රූපයේ කෙරෙහි යම් කිසි කැමැත්තක් හෝ ඇලීමක් තිබෙනවා නම් ඒ කැමැත්ත සහ ඇලීම සම්පූර්ණයෙන් නැති කිරීම අයින් කිරීම තුළින් රූපයේ නිස්සාරණය නැත්නම් රූපයෙන් නිදහස් වීම ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා යෝ වේදනාවේ චන්දරාග විනෝ චන්දරාග පහණං ඉදං වේදනාය නිස්සාරණ. මේ වේදනාව කෙරෙහි පවස්නා වූ ඒ ඡන්දේ ඒ රාගය සුඛ වේදනාව පිළිබඳ වේවා දුක් වේදනාව පිළිබඳ වේවා උපේක්ෂා වේදනාව පිළිබඳ වේවා ඒ කවර වේදනාව පිළිබඳව හෝ පවස්නා වූ ඡන්දේ සාරාගය සම්පූර්ණයෙන්ම අයින් කරනවා නම් අයින් කළා නම් අන්න එවැනි අවස්ථාවකදී වේදනාවේ නිස්සාරණය ලැබුවා වේදනාවෙන් තමයි නිදහස් වෙනවා. නැත්තම් මේවට බැඳී කටයුතු කරන්න. ඒකට මේ විදිහටම සංඥාවක් තියෙනවා. සංඥාවේ සංඥාව කෙරෙහි පවත්නා වූ චන්දරාගය අයින් වීම සංඥාවේ නිස්සාරණයයි. ඒ වගේම සංස්කාර කෙරෙහි පවත්නා වූ ඡන්දේ රාගය නැති කිරීම ඒ සංස්කාර කෙරෙහි ඇතිවන නිස්සරණය වෙනවා ඒ වගේම තමයි විඥානය කෙරෙහි පවතිනා වූ චන්දරාගය සම්පූර්ණයෙන් නැති කිරීම විඥානයේ නිදහස් වීම විඥානයේ නිස්සරණය වෙනවා ඒ නිදහස් වීම නිස්සාරණය කියන්නේ මේවා දැලීම බැඳීම ඇති කරගෙන සිටින තාක්කල් මේ සංසාරයේ නැවත නැවත ඉපදී ඉපදී දුකින් දුකටම පත්වන්නට සිදුවන බැවින් මේ සංසාර දුක සම්පූර්ණයෙන්ම නැති කිරීමට නම් මේ සියලුම ධර්මයන් කෙරෙහි තියෙන ඇලීම සහ බැඳීම, ඡන්දය සහ රාගය සම්පූර්ණයෙන්ම තමාගේ සිතින් අයින් වන්නට ඕන. මේක සම්පූර්ණයෙන්ම අයින් වූ කෙනාට කියනවා රහස්සෝ කෙනෙක් කියලා. එතකොට මේ ඡන්දනාගේ අයින් කරගත යුතු කරුණු ප්‍රධාන වශයෙන් තියෙන අපේ තමන්ගේ රූපය කෙරෙහි වේදනාව කෙරෙහි සංඥාව කෙරෙහි සංඛාර කෙරෙහි එලෙසම විඥාණය කෙරෙහි ඒ කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකය කෙරෙහි පවත්නා වූ ඡන්දේ සහ රාගය අයින් කරන්නට වෙනවා ඒ වගේම තමා ඇසුරු කරන බාහිර පංචස්කන්ධ ලෝක තියෙන ජීවි වස්තුන් සත්‍යෝ හෝ මිනිසයෝ කවරෙක් හෝ ඒ සත්‍යයන් කෙරෙහි මනුෂ්‍යයන් කෙරෙහි ජීව වස්තුන් කෙරෙහි පවත්නා වූ ඡන්ද රාගය අයින් වීම සිදු කරන්නට ඕනේ ඊළඟට ඇහැට රූප පේනවා කන ශබ්ද ඇහෙනවා නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ දැනෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වැනි ධර්මයන් කෙරෙහි පවත්නාව චන්ද්‍රාගයත් අයින් කරන්නට සිදු වෙනවා ඊට අමතරව මේ ලෝකයේ කෙරෙහි කාම ලෝකයේ කෙරෙහි පවත්නාව වැඩිම බැඳීම අරූප ලෝකයේ කෙරෙහි පවත්නා වූ ඇලීම් බැඳීම අරූප ලෝකයේ කෙරෙහි පවත්නා වූ රූප ඒ ඇලීම සහ බැඳීම මුළු විශ්වයේ කෙරෙහිම පවත්නා වූ ඇලීම් බැඳීම අයින් කළගත යුතුය ඒකත් සම්බන්ධව සමාගයේ සිත තුළ යම් කිසි ධ්‍යාන සම්පත්තියක් තියෙනවා නම් ඒ ධ්‍යාන වල තියෙන ඇලීම නැතිවීම නැති කර ගන්නට සිදු වෙනවා එලෙසින්ම යම් කිසි කෙනෙක් මාර්ගයක් ඵලයක් ලබලා ඒ නිර්වාණය සාක්ෂාත් කරලා නිවන් සුව අත්දකිනවා නම් ඵල සම්මාත්‍රයට සම්බන්ධින්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ නිර්වාණය කෙරෙහි පවත්නා වූ චන්දරාගය අයින් කරන්නට ඕනේ. ඊට අමතරව සමාගයේ ජීවිතයේ පැවැත්ම කෙරෙහි පවත්නා වූ චන්දරාගය සම්පූර්ණයෙන් නැයි කරන්නට ඕන. එතකොට තමයි සම්පූර්ණයෙන්ම කෙනෙක් නිදහස් වෙනවා කියන්නේ. එසේ සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අපි කියනවා නිස්සරණය කියන වචනේ. නිස්සරණ. එතකොට මේ රූප වේදනා ආදී පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි මෙලෙසින් ලෝකයේ සත්‍ය ඇලී දැලී ආශාවෙන් කටයුතු කරන්නේ මේ තියෙන යථාර්ථය නොදන්නාකම නිසා. රූපං අදානං අපස්සං යථා භූතං රූපය හරියට දන්නේ දක්නේ නැහැ නියම නියම ආකාරයෙන් ඒක නිසා රූපය කෙරේ ඇලෙනවා බැලෙනවා ඒ වගේම වේදනාව කෙරේ සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ කෙරේ පවත්නා වූ නියම තත්ත්වයේ නියම ආකාරයෙන් අවබෝධ කරගන්නේ නැති නිසා මේ ධර්ම කෙරේ ඇලෙනවා බැලෙනවා එනිසා මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ පවත්නා වූ නියම නියම තත්ත්වයේ අවබෝධ වීම තුළින් තමයි මේ ඡන්දය මේ රාගය අපදේශිත තුලින් අයින් කරන්නට පුළුවන් ශක්තිය අපිට ලැබෙන්නේ වෙන කවර ආකාරයකින්වත් ඒක කරන්නට බෑ. ඒක බලෙන් අයින් කරන්න පුළුවන් ධර්ම නෙවෙයි. සමාගයේ සිත තුළින් විශේෂයෙන්ම යටි සිත තුළින් මේවායේ තියෙන යථාර්ථය යථා පරිදි අවබෝධ වීම තුළින් නිරායාසයෙන්ම වාගේ දේම වාගේ තමාගේ සිතතල පවත්නා වූ මේ ධර්ම කෙරෙහි පැවතින ඡන්දේරෝ රාගයේ නිස්සංග වගේ ගැළවි යනවා අයින් වෙනවා. එනිසා මේ පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගැනීම කළ යුතු වන්නේ. එතකොට රූපස්කන්ධයට ඇලෙන්නේ බැඳෙන රූපස්කන්ධයේ කෙරේ නියම තත්ත්වය නොදන්නාකම නිසා. තමන්ගේ රූපස්කන්ධය උදාහරණයක් ගත්තොත් මේක කොයි තරම් දුකක්ද කියලා තේරුම් ගන්නට ඕන. මේක ඒකාන්ත වශයෙන්ම දුකක් ඒ වගේම ඒකාන්ත වශයෙන්ම මේක දුක් ලබා දෙන ස්ථානයක්. ඒක නිසා මේක දුක්ඛ සමුදය සත්‍යයක්. මේ ශරීරයේ තුනේ විවිධාකාර දුක් පීඩා කරදර අපිට පමුණවන ඉදිරියටත් පමුණවන. මේ දක්වාත් අපි අනන්ත අප්‍රමාණ දුක් දෙකට විඳලා තියෙන මේ ශරීරයේ පවස්සාගෙන යන සඳහා කවර කෝණයක පවා මහ විශාල දුකක් ඒ කැම්බේ සර්ණේක පවා ඒවා පිළියෙල කරන එක පවා විශාල දුක. ඒ කනකොන දේවල් ඊට පස්සේ ශරීරයෙන් පිට කරන්නට වෙන ඒවා පවා විශාල දුක්. ශරීරයේ ශෝධනයට පවිත්‍ර කරන්නට නඩත්තු කරන්නට සිදු වෙන ඒවා විශාල වශයෙන් ඇතුළෙන් දුක්. මේ වගේම මේවා එතරම් දුක් වශයෙන් රසරකුවා සමාජයේ ශරීරය තුළින් විවිධාකාර රෝග ඇති වෙන විශේෂිත පාළේ දක්වා අහවල් කොටස තුළ ශරීරයේ මේ කොටස තුළ රෝගයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නට බැරි තරමටම මේ මුළු ශරීරයේම රෝග දින්තම් පබංගුරම් කියලා බුදුහාමුදුරුවෝ දක්වන රෝගයන්ට කැදල්ලක් වගේ කුරුල්ලෝ ඉන්න කැදල්ල වගේ රෝගය රෝග විවිධ රෝග ඇතිවීමට තියෙන කැදල්ල මේ ශරීරයේ තියෙනවා. ඉතින් මේක තුළින් ඒ රෝග ඇති වුණාට පස්සේ ඇති වෙන දුක අතිශයින්ම දරුණුයි අතිශයින්ම බරපතල වන්නත් පුළුවන්. සාමාන්‍ය දුක් ඇති ඇතිවන්නටත් පුළුවන් අතිවිශාල ඉවසීම නැති ජීවිතේ නැති යම් තනම් විශාල දුක් ඇතිවන්නටත් පුළුවන්. එතකොට මේවා කෙරෙහි ඇලෙන්නේ බැඳෙන්නේ මේක කාන්ත වශයෙන්ම දුක් ලබා දෙන ධර්මයක්ද මේක පවත්නා තාක්කල්ම දුකක්ම පවත්නාය කියන හැඟීම ඒ අවබෝධයේ ලෝක සත්‍යයේ සිට තුළ නැති නිසා. ඒක කොච්චර අපි ආශා කරගෙන මම කියා හෝ මම මගේ කියා හිතන්න කටයුතු කරන්නේ ඒකට කොයිතරම් බැලමෙහෙවර සම්කලත් මේ ශරීරය තුළින් කිසිම ආකාරයෙන් කෙලෙහි ගුණයක් අපිට දක්වන්නේ. ඒ ශරීරයේ පොඩ්ඩ වැඩෙන විට නොයෙක් ආකාරයෙන් කැදී ගැනීම වලට ලක්වන්නට පුළුවන් විවිධාකාර ආබාධ අනතුරු වලට ලක්වන්නට පුළුවන් විවිධාකාර දුක් හැද මේ ශරීරය තුළින් ලබා දෙනවා. ඊට අමතරව මේ ශරීරයේ කාන්තාවයෙන් කුණක කොටස් වලින් ලැබී කියන අපවිත්‍ර දෙයක් මේක ලෝක සත්‍යයට තේරුම් ගන්න බෑ මේ ඉදහමින් දැසේ තිබෙන නිසා මේකේ නියම තත්ත්වය නොදන්නේ නැහැ. ඒක නිසා රූපං අජානං අපස්සං යථා භූතං රූපේ නිසිපරිදි දන්නේ දක්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා චාතුම් මහා භූතිකෝ මේ ශරීරය කියන එකට උපමාවක් වශයෙන් ගණ්ඩෝති වික්ඛවේ මේ මාස රූපස්ස හේතං අදිවචනං ඕදන කුමාර මාසකුම් මාසපෙත්තිල සම්භාස ඕදන කුමාර පදයක් අනිත්‍යයෙන් පහළ දේන පරිමන්දන විද්‍යාසන ධර්මස්ස කියලා. ඒ කියන්නේ මේ ශරීරය කියන්නේ මහණෙනි මේ හෝ වනයේකට සුවාලයකට කියන වෙන වචනයක්. ඒ කියන්නේ තුවාලයකට වන්නේකට කුමේලා තියෙන ඕඩස් කරන කුමේලා. ඒ තුවාලයක් තියෙනවා නම් ඒ තුවාලයට කියන වෙන වචනයක් තමයි මේ ශරීරය කියන්නේ. ඒ වගේම මේ වගේකින් තුවාලයෙන් වගේම මේකෙන් මේ පස්වයිස්ත්‍ර ද්‍රව්‍ය රැගෙනවා. ඒ වගේම සාර දොස් ලබා දෙනවා. මේ ශරීරයේ උදර කෝරේ ආදී තැන්වල විවිධ රසෝති මෝත්‍රා ආදී දේවල් වලින් කියලා මේවා දකින්නේ මේවා දන්නේ මේ මිනිස් ලෝක සත්‍යයේ සාමයට ඇලෙනවා බැඳෙනවා නිද ඉඳගෙන ඉඳලා තව තවත් සංස්කාරයේ දුකින් දුකටම පත් කරගෙන පත් කරගෙන කටයුතු කරනවා. එතකොට මේක ඒකාන්ත වශයෙන්ම පිළිකුල් සාගත දෙයක් කියලා තේරෙනවා නම් එතකොට මේක කෙරේ තියෙන සංදේශ රාගය අයින් කරන්න පුළුවන් වෙන දෙයක්. අනිත් අතින් මේ ශරීරය නිරන්තරයෙන්ම වෙනස් වෙනස් වෙනවා. මේ වෙනස් වීමම ඒකාන්ත වශයෙන් මේ මේ ස්වභාවයෙන් සඳරා ගෑන් කිරීම හේතුපානා. අපි ජරාවට පස්සේ නම් මේ ජරාවට පස්වීමම ප්‍රමාණවත් වෙන මේ ශරීරයේ ශරීරයෙන් ඇලීම බැඳීම අයින් කරන්න. එන්ට එන්ටම ජරා දුක තවසවත් වැඩි වෙනවා විනා මේ ජරා දුක අඩේීමක් නෑ. අපි ජීවත් වෙනකොට මේ ජරා දුක වැඩි වැඩියෙන් අපිට අත්දැකෙන සිදු වෙනවා. මේ ජරාවට පස්සේ ආය තමයි ජරා දුක දන්නේ. තරුණ කාලේ ඉන්න අයට මේව තේරෙන්නේ නෑ. නමුත් මේ ජරා දුක් ඇතිවීම වීමම මේ ජරාවට පත් වීමම ප්‍රමාණවත් වෙනවා මේ ශරීරයේ පවර්ණව ඇලීම් ගැනීම අයින් කරගන්න. ඊට අමතරව මේ ශරීරයේ සමාහෝ සමාගේ අයත් සමාට අයත් ධර්මයක් කියලා ලෝක සත්‍යය සිතානිශ්චයට ඒක එහෙම එකක් නෙවෙයි. මේ ශරීරය දහස් මාත්‍ර හතරකින් හැදෙච්චි අනාත්ම ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා පතරේ සමම් භාවනම් භාවයේදී ඒ වගේම ආපෝ සමම් භාවනම් භාවයේදී තේජෝ සමම් භාවනම් භාවයේදී වායෝ සමභාවනම් භාවය කියලා ආකාශ සමභාවනම් භාවය කියලා රාවුල වාද සූත්‍ර වල දක්වන පාඩයක් අපි මේකත් කළේ මේ රූපය පඨවි කොටස් වශයෙන් දකින්න පඨවියට සම කරලා දකින්න ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතුන් වල සම කරලා බලන්න කියලා මේ කතාව මේ ඇයිට කියනකොට මේ සරල දෙයක් වන්නට පුළුවන් මේකේ ඇත්ත වශයෙන් යටිසිතින් මේ අවබෝධය ඇති වෙනකොට මේ පංචස්කන්ධ ලෝකයෙන් මේ විශේෂයෙන්ම මේ ශරීරයේ පඨවි ධාතු කොටස් ආපෝ කොටස් තේජෝ කොටස් වායෝ කොටස් ආකාශ ධාතු කොටස් කියලා මේකේ තියෙන ඇදීම බැඳීම සම්පූර්ණ තමයි කියන්නේ. එතකොට මේකට කොයි ආකාරයෙන් වෙනස් ස්වરૂපයකට මේ ශරීරය කොයි ආකාරයෙන්පත් වුණත් එතකොට තමාගේ සිත සැවෙන්නේ නැත්නම් මේවට ඇදී සිටින විට මේවට බැඳී සිටින විට මේවට ආශා කරන විට මේ ශරීරය නොඑක ආකාර වෙනස් වෙනස් ස්වરૂපයකට පත්වන කල්හි තමාගේ සිත තුළ විශාල දුක් දැනිට කර දෙනවා මේවට ඇදී බැඳීම සිටින තාක්කල් ඒ දුක ඇති කර දෙනවා ගන්න නිසා මේ ශරීරයේ පටවිය ආදී ධාතු වශයෙන් බලන්නට පුළුවන් වෙන්නට ඕන මේවා ආත්ම හෝ සමාත ඕනෑ විදිහට පවස්ථාගත හැකි ධර්ම නෙවෙයි මේ බුද්ධ ස්වාමහක ධර්ම මේ පොදේවත් කියන පඨවි ආපෝ තේජෝ වායෝ වැනි මූල ධාතු හතරෙන් හැදෙච්ච මේ රූප ගොඩක් අපේ තියෙන මඟක්කමට අපේ විසින් මම කියලා මගේ කියලා අරගෙන මගේ ආත්මය කියලා කටයුතු කරගෙන මේක ඇදී බැඳී කටයුතු කිරීම ඇත්තෙන්ම මෝඩකම තුනේ සිදුවන ක්‍රියාදාමයක්. ඒක නිසා තේරුම් ගන්නට ඕනේ මේක සත්‍යයක්. මේ සමස්තර මේ ශරීරෝට අපේ සංසාරේ ඉඳලා තමන්ගේ මේ ශරීරෝට ඇලුන බැඳුනා. ගිය ගිය තැන ඇලුනා. සත්‍ය සාපේනන්දනය කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. මේකෙන් මැරලා ගියාට පස්සේ പ്രേත ලෝකේ പ്രേතෙක් නම් මේ പ്രേතංගට ඇගුණා. නැත්තම් ශේෂණෙක් වුණා නම් ශේෂංගට ඇගුණා. ඇලුණා. නැත්තම් අපායෙට දෙනා නම් අපායෙට දෙන සත්‍ය අපවාය තමයි මේ ශරීරයට ඇලෙනවා බැඳෙනවා. කොයි ලෝකෙක කොටෙන්ද ගියත් සත්‍ය සත්‍යාභිනන්දනය එතන එතන ඇලෙනවා. ඒ විදිහට මේ ඇලි ඇලි බැඳි බැඳි කටයුතු කරපු නිසා මේ ශරීරයට ආශාවෙන් සංහාවෙන් ඇලීමකින් බැඳීමකින් යුතුව කටයුතු කරන නිසා අතීත සංසාරේ අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ින්දා. ඒක විශේෂයෙන් තේරුම් ගන්නට ඕනේ. ජාති දුක්ින්දා, ජරා දුක්ින්දා, ව්‍යාධි දුක්ින්දා, මරණ දුක්ින්දා, ශෝක පරිදේවාදී අනන්ත අප්‍රමාණ කායික දුක්ින්දා. ඊට අමතරව ජරාන්නේ විවිධාකාර බාහිර උතුරු නිසා ඇතිවන දුක් පීඩා අපි නිින්ද මේ සංසාරේ පුරාම මේ ශරීරයට ඇලීම නිසා සමහර പ്രേත ලෝක වලට වැටෙන දුක් විඳා අසුරනිකා වලට වැටෙන දුක් විඳා සේනාසේෂන් ලෝක වලට වැටුණා නැත්නම් අපායට වැටලා පාගාමී මේ විදිහට මේ සංසාරයේ අතීත සංසාරයේ අපි කොයිතරම් දුක් මේ ශරීරයට ඇලී ඇලී බැඳි බැඳි සිටීම නිසා බින්දද මේ විදිහට ඇවිල්ලි බැඳි බැඳි හිටියොත් තවත් විඳින්නට සිදු වෙනවා නේද මේ තරම් සංසාරික දුකක් ලබා දුන්නා වූ එලෙසින්ම දැනුත් මේ විදියට අතිශයින් භයානක රෝග පීඩා ආදී දුක් ලබා දෙන්නා වූ ඒකාන්ත දුකක් වූ ඒකාන්තයෙන් දුක් ලබා දෙන ස්ථානයක් වන බැවින් දුක් සංගුණයක් වූ මේ ශරීරයෙන් කෙරේ ඇලෙනවා නම් බැඳෙනවා නම් මගේ සිතේ තුළ තියෙන මෝඩකම නිසා නේද ඒක ඇලෙන්නේ ඒ බැඳෙන්නේ කියලා සමාජම තේරෙන්න ඕනේ මේ මෝඩකමක් සහිතවම මේ ඇලීම බැඳීම එතකොට අයින් කරන්න පුළුවන් වෙනවා මේ ධර්මදේශනාව අදාළ වන්නේ මේ ජීවිතේම නිවන් ලැබීමට බලාපොරොත්තු වන අයට පමණයි අන් අයට මේ දේශනාව නිතරම පෝෂණය කරන්නට පුළුවන්. එතකොට කවදා හෝ දවසක යැයි නිවන් ලබාගෙන ඉන්න මේ දේශනාසල යනු සිටිල් පැවැත්ම හේතු වෙනවා. නමුත් මේ ජීවිතේම නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙකුටයි මේ ධර්ම දේශනාව විශේෂයෙන්ම මා යොමු කරනු ලබන්නේ. එතකොට මේ ආකාරයෙන් රූපස්කන්ධය කෙරෙහි තියෙන ඇලීම බැඳීම ඡන්ද රාගය කියන එක අයින් කරගන්නට ඕන අයින් වී යන්න ඕන ඒකේ නියම தත්ත්වය දැකීම තුලින් ඊළඟට අපි ගමු වේදනා ස්කන්ධය වේදනා ස්කන්ධයෙන් දුක් වේදනාවට කවුරුත් ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ නමුත් සමහර අවස්ථාවලදී මේ මිනිසුන්ගේ ලෝක සත්‍යයේ සිත තුළ තියෙන මෝඩකමට මේ දුක් වේදනාව සැපක් කියලා හිතලා ඒ දුක් වේදනාවට ඇලෙන අවස්ථා අනන්තවත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගමු මනුස්ස සමනේත් මේ බීමක් වෙනවා. බීම ඉන්නේ ආකාර මත්යන් ද්‍රව්‍ය ගන්න මත්යන් ද්‍රව්‍ය ගන්න විටත් ඒකේ කිසිම රසයක් නැහැ. මේ බොන විටත් මේ මිනිස්සු බොන්නේ බොහොම අප්‍රිය විදිහට එකපාරට කියනවා නැත්නම් කොහොම හරි අප්‍රිය විදිහට ඒක කරන්නේ. ඊට පස්සේ අතිශාල කායික දුක් පැටින් ලැබෙනවා ඊට පස්සෙන්දත් විශාල දුක් ලැබෙනවා නමුත් ඒ මිනිසෙකට නැවත නැවත ඇලෙනවා නැවත නැවත අර බැහැවීම නිසා දු ඒවම නැවත නැවත පරිහරණය කර ආයේ දුක් වෙනවා ඉතින් මෙවැනි දුක දුකක් වශයෙන් තේරුම් ගන්නට නැතිකම නිසා දුක් වේදනාවට ඇලෙන අවස්ථා තියෙනවා ඔය කාමක වශයෙන් කටයුතු කරන අවස්ථාවලදී බොහෝ විට දුක් වේදනා ජනිත වෙනවා. ඒ දුක් වේදනා වලට බොහෝ සත්‍ය ඇලෙනවා. එතකොට මේ විදිහට දුක් වේදනාවට ඇලෙන අවස්ථා තිබෙනවා අපි හිතමු දුක් වේදනාවට ලෝක සත්‍ය බොහෝ විට කැමති නැති නිසා දුක් වේදනාවට ඇලීමක් නැතය කිය. බැඳීමක් නැතය කිය. නමුත් සැප වේදනාවට මේ ලෝකයේ සෑම සත්‍යයකම වගේ රහත් වූ සෑම කෙනෙක්ම වගේ ආසන්නයකට බැඳලා ඉන්නවා. මේ සැප වේදනාව ඒක තමයි සිදුවන සාමාන්‍ය ක්‍රියාදාමය. එතකොට මේ සුඛ වේදනාවේ තියෙන නියම තත්ත්වයේ දන්නේ නැතිකම නිසා නිසා තමයි එලෙසින් ඒ ආකාරයෙන් ලෝක සත්‍ය සුඛ වේදනාට දැනෙන්නේ. මේක විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන මේ සුඛ වේදනාට ඇලිලා බැඳිලා ආශා කරන මේ වස්තුවේශයක් හටේතු කරලා මේ සංසාරයේ පුරා අනන්ත අප්‍රමාණ වාර ගන්නක් ඉපදී ඉපදී මෙරි මෙරි කොයි තරම් කාලයක් නම් තිස්සේ මේ දුක් විඳගෙන විඳගෙන විඳගෙන අපි ඇවිල්ලා තියෙනවා කියන කාරණාව. මේ සුඛ වේදනාවට ඇලී කටයුතු කළ බැඳී කටයුතු කළ අනාගතයේ ප්‍රතිසින්ම නැවත නැවත ඉපදෙන්නට වෙනවා නැවත නැවත මැරෙන්නට වෙනවා ජාති ජරා ආදී දුකින් ඉන්නට ඒක නිසා මේ සුඛ වේදනාව කියන්නේ ඇත්ත වශයෙන්ම තමාට මිත්‍ර වේශයෙන් පැමිණ සිටින මහා වරකෙක් වගේ. තමාගේ මුත්තම හිතවත් යාළුවෙක් මිත්‍රයෙක් වගේ කෙනෙක් සිටිනවා. නමුත් තමාට නොඑක ආකාර වද නිසා පමණ සංසාරේ පුරා එලෙසින් බඳ නිසා පැමිණුවා මෙන්න මේ තත්ත්වයේ තේරෙනවා නම් මේ සුඛ වේදනාවට බය විය යුතුයි කියන හැඟීම ඇති වෙනවා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන භාවිතබ්බන් ඒ තස්ස සුඛ වේදනාය කිය. ඒ සුඛ වේදනාව කෙරෙහි බිය විය යුතුයි කියන එකයි අදහස. බිය විය යුතුයි කියන කාරණාව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කිව්වත් නොකිව්වත් සමාජතම තේරෙනවා මේක කෙරෙහි බිය විය යුතු ධර්මයක්. මේක මොකද අපි සංසාර දුකට ඇදලා දාපු ධර්මයක්. අනන්ත අප්‍රමාණ ප්‍රේත දුක් ඇති කර දුන්නා. ත්‍රිසං දුක් ලෝකයේ දුක් ඇති කර දුන්නා. ඒ වගේම අපා දුක් ඇති කර දුන්නා. මනුෂ්‍ය ලෝකයේ දුක් ඇති කර දුන්නා. සංසාරේ දුක් අනුභව කිරීමට මේක අපිට මඟ කරදුවා. මේක දුක්ඛ සමුදය සත්‍යයෙන් බැඳී බැඳී බැඳී කටයුතු කිරීම මේ දුක්ඛ සමුදය සත්‍යය බැඳෙනවා නම් බැඳෙනවා නම් ඒක අනුකේශකයේ එතන තියෙන තමන්ගේ නොදැක්කම. ඒක නිසා මෙතෙක් කල මේ නොදැක්කම නිසා මේ දුක් ලබා දෙන හේතුව වූ දුක්ඛ සමුදය සත්‍යය මේ ධර්මයට ඇලුණ බැඳුණ ඇලියදී බැඳී නැවත නැවත දුක් ඇති කරගත්තා මම කොයිතරම් මෝඩයෙක්ද මේ ආකාරයෙන් කටයුතු කිරීම කියලා හිතලා ඒ අවබෝධය යුතුයි කියලා ඒ මෝඩකම සහිත ඒ යදීම ඇති කර නයින් කර ගන්නට ඕන. ඊට අමතරව කොයිතරම් මේ සුඛ වේදනාවට ඇලුණත් ඇති වැඩේ මොකද්ද? එතනම ඇති වුණා එතනම නැති වුණා. ශෝක මහා මේරු පර්වතය තරම් විශාල දරදයක් නෙවෙයි මේ සුඛ වේදනාවට තියෙන ඇලීම කියන්නේ. ඉතාම සුදු කුරුම් සටක් වෙනි බර නැති මහා ඈතට ඉවත් කරන්න පුළුවන් දෙයක් හරිය හරිය ආකාරයෙන් ඒ පිළිබඳ කරුණු දන්නවනේ. මිනිස්සු දෙදානේ ඉන්නේ මේ ලෝක සත්‍යය සිතානේ සිටින්නේ සුඛ වේදනාවට තියෙන ඇලීම අයින් කරන්නට බැරි ඉතාම ප්‍රබල ධර්මතාවයක්. ඒ නොදැක්කම නිසා කියන කතාවක්. නොදැක්කම නිසා එලෙසින් ඒ ඇසෙන්නේ. නමුත් මේකේ යථාර්ථයේ යථාපරිදි දන්නවනම් මේක ඒකාන්ත වශයෙන්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. මේ මොහොත විතර. ඊට පස්සේ දෙයක් නෑ. දැන් අපි මේ ජීවිතේ පුරා යම් තාසක වේදනාවක් වින්දනම් අද දැන් අපස්සට හැදලා ඒ වගේ බැලුවම අපිට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒවට ආශ කරලා කඩේට ගිය නිසා අපි සංස්කාර රැස් කරගෙන අනන්ත අප්‍රමාණ වාරදාන සංසාරේ ඉපදෙද්දී සංසාර දුක් අනුභව කරන්නට අවශ්‍ය සංස්කාර ධර්මය රැස් කරගත්තා. ඒ තුළින් ඒ අනන්ත සංස්කාර දුක් වෙනවා අපිට සංසාර දුක් වෙනවා. ඒ හැර ඒකෙන් ඉතිරි වෙච්ච දෙයක් තියෙනවද කියන තමන්ට තේරෙන්න ඕන. එහෙම තේරෙනවා නම් මේ සුඛ වේදනාව තියෙන හැදීම කොයි තරම් භයාන්තයක් කියන එක තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ සුඛ වේදනාව මම විඳිනවා මගේ සුඛ වේදනාව කියලා හිතලා තමයි ලෝක සත්‍යය කටයුතු කරන්නේ. ඒ මුලාව අයින් කරගත යුතුයි. ඒ අයින් කර ගැනීමට දැනගන්න ඕනේ මේ සුඛ වේදනාව ඇති වෙන්නේ මේ හේතුන් නිසා. මේ විශේෂම පස්සබද්ධ වේදනා කියලා බලපදම උදවස්ලා තියෙන යම් කිසි ස්පර්ශයක් දුන්නා. චක්ක සංපස්සක ඇහැ රූපේ දැකලා ඒ රූපේ පිළිකක් නම් තමයි රූපේ ක්‍රියාකාරයෙන් විමසනවා නම් ඉතින් එතකොට ඒ සුඛ වේදනාවක් දැනෙනවා. එතකොට ඒ චක්ක සංපස්සේ සුඛ වේදනාව ඇති වෙන හේතුවක් වෙනවා. ඒ වගේම සෝත් සංපස්ස, ධාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන්නේ සේස ස්පර්ශ ධර්මයන් ස්පර්ශ ධර්මයන් හේතු වෙනවා මේ සුඛ වේදනාව ඇතිවීමට. එතකොට මේ පස්සේ නිසා ඇති වෙන හේතුන් නිසා හටගත් ඵල ධර්මයක්. මේක තමන්ගේ එකක්වත් සමාජයේ දෙයක්වත් නෙවෙයි. මේ හේතුන් එකතුනාට පස්සේ ඉබේ මේක ඇති වුණා. අය කවුරුත් නැති කලෙත් නෑ. හේතුන් නැති වෙනකොට ඒක ගේම නැති වෙනවා. කවුරුත් නැති කරන්නේ නැහැ. නැති කරන්න පුළුවන්කමකුත් නැහැ. හේතුන් නැති වෙනකොටම නැති වෙනවා. ඒක නිසා මේ தත්ත්වය හරියට තේරුම් ගන්න මේ අනාත්ම වූ සියොන් දැනීම මාත්‍රයක්. එච්චරයි. ඒක ඇති වෙච්ච ගමන් පැවැතිලා නැති වෙලා කියන්නේ මේවට ඇලි ඇලි බැඳි බැඳි ලෝකයේ තේරසන් සත්‍යය පවා කටයුතු කරන අපිත් ඒ ත්‍රිසං කණයට වැඩෙනවද? එහෙම නැත්නම් ප්‍රඥා සංප්‍රයුක්තයේ ඉඳලා මේකේ තියෙන යථා තත්ත්වයේ තේරුම් ගන්න මේකට ඇලීම දුක්ඛ සමුදය වශයෙන් තේරුම් අරගෙන නැවත නැවත සංසාර දුකේ පොදවන ධර්මයේ මේකයි කියලා අවබෝධ කරගෙන මේකට වේ තියෙන ඇලීම බැඳීම මා අයින් කරගත යුතුයි නේද කියන අවබෝධය මේ සුඛ වේදනාවේ තියෙන යථා තත්ත්වය අවබෝධ වීම තුළින් තමාගේ සිත තුළින් નિરાයාසයෙන්ම වාගේ පැන නගින්නතෝ. මේ බලෙන් ඇති කරගන්නට පුළුවන් ධර්ම නෙවෙයි අවබෝධය තුළින් සිත තුළින් ඉදීම ඇති වෙන ධර්ම. මේ විදිහට ඇති වෙනකොට ඒ සුඛ වේදනාව කෙරෙහි සම්පූර්ණයෙන්ම ඇදීම නැති වෙනවා. උපේක්ෂා වේදනාවට ඒ ආකාරයෙන්ම පිළිපදින්න ඕන ගානිත් ඒනවා සමාධිය ධර්මයක් වෙන කිසිසේත්මකට ඇදීම බැඳීම සුදුසු නැහැ කියලා ඒකේ තියෙන චන්ද්‍රාගය අයින් කරන්නට පුරුදු වෙන එක ඉතාමත් නෂ්ටදයි සුදුසුයි දැන් අපි ගමු සංඥාස්කන්ධය සංඥාස්කන්ධය කියන්නේ හඳුනා ගන්න එක මේ හඳුනා ගැනීම වලින් තමයි අපි ලෝකේ විවිධ දේවල් ඉගෙන ගන්න විවිධ ආකාරයෙන් කටයුතු කරන්නේ ඒතකොට මේ සංඥාව කියන්නේ නැති දෙයක් ඇති දෙකින් පෙන්නලා ලෝක සත්‍ය මුලා කරන தත්ත්වයට. කියන්නේ බුදුහාමුදුර ප්‍රකාශ කරන මරිචි කූපමා සංඥා මේ සංඥාව කියන්නේ මහන්නේ මිරිගුවක් ඇටිය. මිරිගුව කියන්නේ ඈත වතුර තියනවා වගේ පේනවා මා ඔබ තියෙන වෙලාවලට වෙනවා. ඔය තාරපාරවල කෙලින් කියනවනම් මේ ඇයට බලපුවම මේ ඇයට දවල් 12 තුනක් දකින්න පුළුවන් වේවි. වතුර පිළිම තියෙනවා වගේ තියෙනවා. වතුර සෙලවෙනවා වගේ තියෙනවා. නමුත් එතෙන් ගියාට පස්සේ එහෙම එකක් නැහැ. අන්න එලෙසින් මේ නැති දෙයක් ප්‍රතිලෙසින් පෙන්눔 කරනවා මේ සංඥාව තුළින්. ගැහණියක් නැහැ නමුත් ගැහණියක් සිටිනවා කියලා පෙන්වනවා. මිනිහෙක් නැහැ මිනිහෙක් සිටිනවා කියලා පෙන්වුම් කරනවා. මම කියලා කෙනෙක් නැහැ මම කියලා කෙනෙක් සිටිනවා කියලා පෙන්වුම් කරනවා. මේ ලෝකේ තියෙන අනිත් දේවල් ධර්මයන් මොකක්ද සත්‍ය වශයෙන් නැහැ නමුත් ඒවා සත්‍ය වශයෙන් තියෙන දේවල් කියලා සංඥාවෙන් මුලා කරනවා. සංඥා විපල්ලාශය කියලා එකක් තියෙනවා. සංඥාවෙන් මුලාවටපත් කරනවා. මේ මුලාවටපත් වීම නිසා අපේ නොයෙක් ආකාරයෙන් මේ බාහිර අරමුණු කෙරෙහි ඇලිලා බැඳිලා කටයුතු කරා සංඥාවට කරන සංඥා ගොඩ දාගන්නට නොයෙක් ආකාරයෙන් මෙහෙසුන දුක් විඳ කොච්චර දේශනක් කොච්චර දුක් විඳ ඒ ඇති කරගත් සංඥා ඔක්කොම නැති වෙනවා දැන් උදාහරණයක් වශයෙන් කරන්න මේකට දැන් අවුරුද්දකට පමණ උද්දී කියපු ධර්ම දේශනාව මම මතක් වෙන්නේ නැහැ මතකත් තියෙන්නේ කියන්නේ. ඒ ධර්ම සංඥා පව නැති වී ගියා. නිරුද්ධ මතකත් කරන්නේ. එතකොට ඕවා අභේකලියද දේවල්ද මේ ඇති කියලා පැහැදිලා නැති කියලා යන දේවල්. අනිත් අතින් මේ සංඥාව කියන්නේ සමාහෝ සමාදානයක් ධර්මයක් නෙවෙයි. සංඥාව ඇතිවීමට හේතු වන්නේ පස්සේ කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. පස්සපච්චය සංඥා, ඒෙන් පස්සේ නිදාන සංඥා සම්දේ, ඒෙන් පස්සම්ද සංඥා සම්දේ කියලා එහෙම දක්වලා තියෙනවා. පස්සේ නිසා සංඥාව ඇති නමුත් පස්සේ මම පමණක් මේ සංඥාව ඇතිවීමට හේතු වන්නේ මුලී ශරීරයන්ගේ නිසකරටි ක්‍රියාකාරීත්වයේ අවශ්‍යවස්යාංගයක් වෙනවා මේ සංඥා වලදී කිරීමට. දැන් උදාහරණයක් වශයෙන් මේ අන්ට කියනවා නම් අපි හිතමු අමනුෂ්‍ය උදේකට පස්සලා ඉන්න කෙනෙක්ගේ සිත මොළයේ අමනුෂ්‍යයන් ගිහිල්ලා මේ විතර යම් යම් සංඥා දානකොට Taman දන්නේ නැහැ තමාගේ සිත තුළ ඒ සංඥා දැනෙන්නේ. නැත්නම් ඊටම උන්මත්තක භාවයට පත් වූ කෙනෙක් කියලා මොළයේ ශරීරයන්ගේ යම් යම් රසායනික ක්‍රියාවන්ගේ නිසි පරිදි ක්‍රියාකාරීත්වයේ නැතුව ඒක වෙනස් වෙච්ච ගමන් තමන්ගේ ජීවි සංඥානේ තමන් හිතන දේවල් කියන දේවල් ලෝකයා දේව ලෝකයා පිස්සු කියන්නේ ඒක නිසා. ඒකට සංඥා ඇතිවන්නේ මොළයේ ශරීරයන්ගේ නිසිතරිත ක්‍රියාකාරීත්වයේ සීතන තාක්කල් පමණයි. ඒ ඒකේ තියෙන ඒ රසායනික ක්‍රියාදාමයන්ගේ යම් දැනසස් දෙච්ච ගමන් සංඥාවන් ඇතිවන්නේ ඒ වෙනස් වීම වලට අනුකූලව. එතකොට මනුෂ්‍යවරුන් මේක පැහැදිලිවම දකින්න පුළුවන් සත්‍යය දැනේ. එතකොට ඒක සංඥාවකේ චලකිරීමක් ඇති වෙනවා, ඉපාවීමක් ඇති වෙනවා. මේ සංඥාව මමද මගේද? මේ සංඥාවට ඇලුන මේ සංඥාවට බැඳෙන මේවා ගොඩ ගහගෙන නොයේක ආකාරයෙන් දේසි වේසි රැඩවල් නිදිමරන්න පානම් කර කර උත්සාහ කරා. නමුත් මේවා දැන් මොකක් කරන්නද කියන කිසිම අධ්‍යයන ප්‍රශ්නය නැහැ. අනිත් එකකින් මේ සංඥා නිසා අපි කොයිතරම් මුලා වුණත් සංඥා විපල්ලාසයකට පත් වෙනවා. සංඥාවෙන් මුලා වුණා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා සංඥාවෙන් මුලා වුණා. සුඛ දේ දුක්ඛ දුක්ඛ දේ සැපයි කියලා අරගෙන සංඥාවෙන් මුලා වුණා. අනාත්ම දේ ආත්ම වශයෙන් අරගෙන සංඥාවෙන් මුලා වුණා. මම නොවන මගේ නොවන දේවල් මම මගේ කියන මම ආයෙනින් යුතුව මුලාවටපත් වුණා. මේ ආකාරයෙන් අපි මුලාවටපත් කරලා ඒ මුලාව තුළින් සංසාර දුකට නැවත නැවත ඇදලා දාපු සමා නොවන සමාට අයත් ධර්මයක් නොවන හේතුන් නිසා පහළ වන ඵල ධර්මයකට මොන කලීමක්ද මොන බැඳීමක්ද මොන ඡන්දයක්ද මොන රාගයක්ද මේවා නොදැක්කම නිසා මේවායේ කෙරෙහි තියෙන යථාර්ථය නොදන්නා මෝඩකම තිබෙන තාක්කල් මම ඇලුනා නේද කියලා සමාන්තම් දැජ්ජහසහගතව මේවා කෙරෙහි තියෙන ඒ මෝඩකම සහිත අවිද්‍යාවත් සහිත මේවා තියෙන ඇලීමයි සකන්න පුළුවන් ශක්තිය ලැබෙනා විදිහට යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන විට සංඥාව පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන විට එතකොට ඊළඟ කාරණාව සංස්කාර සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන සිතේදී මේ දේ කුසල අකුසල කියන එක සම්බන්ධ වෙනවා මේ කුසල අකුසල කියන කතාව අපි පස්සේ කතා කරන්න අනිශ්චිතය ගැන අපි කතා කරනවා හැම සිතේම කුසල වන්නලක් තුනක් අකුසල වන්නලක් තුනක් විශේෂයෙන්ම රහත්නෝ වෙනකොට එතකොට ඒ සිය සිතිවිලි ඇතිවීම තමන් හිතනවා කියලා හිතනවා මගේ සිතේද කියලා හිතනවා මේකත් ඇත්ත වශයෙන් බුදුමහමර ප්‍රකාශ කරන හේතු නිසා හදගත් මේ හේතු වශයෙන් දක්වන්නේ සත්‍යත්‍ය සංඛාරා කියලා පස්සේ නිසා මේ සිතේ ඇති වෙනවා කියලා පස්සේ හේතුවක් තමයි මේක ඇති වෙන්නේ තර මොලේ සෛලයන්ගේ නිෂ්පරිති ආකාරය නිසාමයි මම මේකට අර කලින් කියවා භූතයන් වෙන අය මනුෂ්‍යයන් වෙන අය මොලේ අරගෙන මේකලා ඒ යම් කිසි සීදනයකට පත් කරනවා නම් ඔහුගේ සිත තුළ විවිධ සිතිවිලි ගන්න තමන්ට ඇත්තන් සිතිවිලි මේ භූතයේ හිතන සිතේ තමන්ගේ සිතිවිලි දෙකෙන් ඒකතුලින් ගලාගෙන යනවා. අර මොඩේ තියෙන රසායනික ක්‍රියාදාමයන්ගේ වෙනස් වීම වලට බඳුන් වෙච්ච පුද්ගලයා උන්මත්තක තත්ත්වයට පත් වෙනවා කියලා අපි කියන එවැනි කෙනා නොඑක ආකාර කිසිම ගැළපීමක් නැති රෝධී සිටිවිලි ගලාගෙන යනවා ඒ සිටිවිලි උචාන්තර වචන ක්‍රිය කරනවා ඒ ගන්නෝ කායික ක්‍රියා සිදු කරනවා එතකොට මේක පැහැදිලිව තේින්න තෝරන මේ මොලේ තියෙන ක්‍රියාදාමයක් මත ඇති වෙන මේ සංස්කාර ධර්මයක් මමද මගේද කියලා ඒක තමා හෝ තමාගේ ධර්ම නෙවෙයි. අනිත් පැයෙන් විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන එක. අවිද්‍යාව නිසා මේ සංස්කාර ජනිතවන්නේ අර පස්සේ තිබුණත් අවිද්‍යාව නැත්නම් සංස්කාර ජනිතවන්නේ ඒ නිසා සත්‍ය කතාව අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා කියන එකයි. ඒකෝට ඒ අවිද්‍යාව තිබෙන තාක්කල් සංස්කාරය තියෙනවා මේ සංස්කාර සිත තුළින් ගලපු නිසා අතීතයේ සිට අද දක්වාම නැවත නැවත මේ සංසාර දුකට අපිත් තල්ලු කරලා දැම්මා. සංසාර දුකේ දාලා ගිල්වල ගින්දපන් දුක කියලා බල කරලා අන කරලා ඒ දුකටම ඇදලා දැම්මා. එවැනි තත්ත්වයන් මේ සංස්කාර තුළ තියෙනවා. මේක තේරුම් ගන්න නම් මේක මේ සංස්කාර කෙරේ මේක හරියට අවබෝධ වෙනවා නම් මේ සංස්කාර කෙරේ කියන ඇදීම සමාගයේ සිටතේ නිකම්ම විසිනී යනවා. බැලවියා. ඊට අමතර මේ සංස්කාර සමාගයේ ධර්මයක් නෙවෙයි අනාත්ම ධර්මයක්. ඊටත් අමතර මේ සංස්කාර ඇති දීමම මහා විශාල දුකක්. මේක සාමාන්‍ය කෙනෙකුට නම් තේරුම් ගන්නට බෑ. අටක් පිළිසෙන් ධානයකට සමවදින්න පුළුවන් කෙනෙක් ඉඳිනවා නම් ඒ ධාන මට්ටමේදී යම්කේ සැනසීමක් තිබෙනවා, නිරාමිස සෝයක් තිබෙනවා. ඒ නිරාමිස සෝයේ විඳින ගමන් සිටිවිලි ටිකක් ඇති කරලා බලන්න. එතකොටම තේරෙවි අර නිරාමිෂ සුවේ නැති වෙනවා සිත බර වෙනවා සිත ඕලාරික වෙනවා සිත නිකන් බර ඕලාරික කියන්නේ රළු වෙනවා ගොරෝසු වෙනවා එතකොට අර සියුම් සාන්ත සෝය නැත්තටම නැති යනවා එතකොටම තේරෙනවා මේ සිතේලි ඇතිවීමම කොයිතරම් දුකක්ද කියලා නැත්නම් පරසමෝතේ සංවාදින්න පුළුවන් කෙනෙක් සිටිනවා නම් ඒ පරසමෝතේ සිටින ගමන් නිකන් වෙලා උපදයක් ගැන සිතලා ගන්න ඵල සමත එතනම නැති වෙනවා නිවන අරමුණ එක එතනම නැති වෙනවා නිවස එතනම නැති වෙනවා ඒ ශාන්ත භාවයේ ප්‍රණීතතාවයේ ඒ සුවය සම්පූර්ණයෙන්ම නැති ඒ සැනසීම සම්පූර්ණයෙන් නැතිව සිතට දුක සිතට බර සිත වෝර බොරෝසු භාවයටපත් වීම සිදු වෙන ආකාරය දකින්නට පුළුවන් එහෙම දකිනකොට තමයි තේරෙනවා මේ සංස්කාර ජනිත වීමම ඒකාන්ත වශයෙන් දුකක් කියලා මේ දුක නොදැක්කම නිසා මේක අනිත්‍යයට යන ධර්මයක් කියලා නොදැක්කම නිසා මේවා ආත්ම නොවේ තමා නොවේ කියලා නොදැක්කම නිසා මේවා නිසාම නැවත නැවත සංසාර දුකට අපි ඇදලා දැම්ම මේක දුක්ඛ සමුදය සත්‍යයි කියලා නොදැක්කම නිසා මේවට ඇලුනා මේවට බැඳුනා මේවට ආශා කළා එතකොට මේ සත්‍යයන් හරියටම තේරෙනවා නම් යම් කිසි කෙනෙකුට මේවා කෙරේ ඇලීමක් බැඳීමක් ඇති කර ගන්නට හේතුවක් නෑ මොකද ඉදී මේ ඇලීම බැඳීම නැති වෙනවා. එතකොට අපි ඊළඟට විඥානස්කන්ධය ගන්නවා. විඥානස්කන්ධය කියනකොට අපි අර නාම රූපච්ඡ විඥාන විඥාන පච්ඡ නාම රූපං කියන තැන විඥානයක් එනවා. ඒ දැන් අපි පස්ව කතා කරන්න අනිත් විඥාන. ඒ කියන්නේ හැඩ රූපයක් දැක්නාම චක්ක විඥාන ඇති වෙනවා. කනට ශබ්දයක් ආවම සෝත විඥාන ඇති වෙනවා. මේ විදිහට නාසයේ ශරීරයේ මනස ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන කෙරේ මේක ඇලෙන්නේ ඇලියදී බැඳි බැඳි කටයුතු කරන චන්දරාගයෙන් යුතුව කටයුතු කරන විඥානයේ නියමතාවක් තියෙන දැක්ම නිසා මේකට මේ කියන කතාව දැන් තේරුම් ගත්තොත් එන විඥානයේ කෙරේ තියෙන ඇලීම ඒකෙම නැති කරගන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් සම්පූර්ණයෙන්ම සිහි නැති කරලා ගැනීම මොකක්වත්. ඒ මනුස්සයාට කිසිම දුකක් නෙවෙයි. මේ විඥානයේ තියෙන තාක්කල් දුක් පිළිගන්න සිදු වෙනවා. දැනීම තියෙන තාක්කල් පවත්නා තාක්කල් දුක් නිරේ තියෙනවා. සදාකාලික වශයෙන් කවදාවත් සිහි නැති වෙන විදිහිය එන්නේ නැති වෙන විදිහට කෙනෙකුට සිහි නැති කාණ්ඩ පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි ලෝකේ තියෙන උතුම් සැපත. ඒකට අපි පින්නම් කැමේ කියලා කතා කරනවා. එතකොට මේ සම්පූර්ණයෙන්ම මේ සිහියේ පැවැත්ම නිසා අපි මේ අනන්ත ප්‍රමාණ දුක් ගැනට විඳින්නේ. මේ සිහිය පවතින එක මේ කොහොමද වශයෙන් දුක. මේ සිහිය පැවැතෙන නිසාම තමයි අපි මේවට ඇලුනේ, මේවට බැඳුනේ, මේවට ගැන්නේ, ඊර්ෂ්‍යා කළේ විවිධ ක්ලේශ ධර්ම ජනිත කරගත්තේ නොඑක ආකාර. දුක් ගැටවලට අපි බඳුන්වන්නේ. ඒ වගේම මේ දැනීම මාත්‍රේ පවත්න නිසා තමයි අර වේදනා සංඥා සංඛාර දේන ධර්මයන් ජනිත උනේ. ඒ වගේම වගේම මේ ගැනීම මාත්‍රේ පැවැත්ම නිසා තමයි අපි සංසාරයේ නැවත නැවත ඉපදෝපදා දුකින් දුකට පත් කරේ මේක තේරුම් ගන්නට ඕනේ මේ ගැනීම මාත්‍රේ නැත්තටම නැත්තම් කොයිතරම් සංසම්මද කොයිතරම් සුවයක්ද කියලා තමන් තේරුම් ගන්නට මේ ගැනීම මාත්‍රේ නැත්තම් තමන්ට කොයිතරම් සුවයක්ද කොයිතරම් සංසම්මද කියලා ඊට අමතරව මේ ගැනීම ඇතිවන්නේ හේතු නිසා මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නිසා නාම රූපච්ඡ විඥානන්ත බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ඒ ඒ නාම රූප ධර්මයන් පවතින නිසා මේ විඥානය ඇතිවෙනවා. Tamanට ඕන විදිහට ඇති වෙන එකකුත් නෙවෙයි, Tamanට ධර්මයකුත් නෙවෙයි. අනකට සද්දයාප ගමන් සද්දේ කණේ කියලා වැදුනා නම් මේ තමාගේ මානසිකාරය කියන්නේ යථාර්ථයෙන් මනස තියෙනවා නම් එහෙම ඒක ඒ පිළිබඳ දැනීමක් ඉදී ඇති වෙනවා. කවුරුත් ඇති කරන කෙනෙකුත් නැහැ, ඇති කරන්න පුළුවන් කෙනෙකුත් නැහැ. Taman හිතවත් ඇති වෙන්න දෙපා කියලා එහෙම ඇති නොවේ තබා ගන්න දෙයක් කිසිම නෑ. ඒ සබ්දයේ තිබෙන කාලකණේ මේ සෝත විඥානය ඇති සද්දේ නතර වෙච්ච ගමන් සෝත විඥානය නැති හේතුන් නිසා හටගත්ත හේතුන් නැතිනොත් නැති කියනවා ඒ වගේම තමයි ඇහැට රූප කරනාට පස්සේ චක්ක විඥාන නාසයට ගඳ සුවඳ ආවට පස්සේ මේ දහන විඥාන දිවට රසයක් දැනෙන දේවා විඥාන කායට යම් කිසි දෙයක් ස්පර්ශන කාය විඥාන මනසින් යම් දෙයක් කරනකොට ධම්ම ආරම්භන කරනකොට සත්‍ය මනෝ විඥාන පහළ වෙන මේවා හේතුන් නිසා හටගත් ධර්ම කියලා තේරුම් ගන්න සානේවා මම නෙවෙයි මේවා මගේ කියලා අපි දැස්සේ මෝඩකමට මෙතෙක් සංසාරේ මේවට මෝඩකමට ඇලුනා නේද බැඳුනා නේද කොයි තරම් මෝඩකමක්ද කියලා සමාතම අවබෝධයයි මෝඩකම සහිතව මේ ඇලීම බැඳීම අයින් කරන්න පුළුවන්කම සමාත පිළිගන්නට ඕන. දැන් අපි තමන්ගේ පංචස්කන්ධ ලෝකය ගැන මේ කතා කරේ. මේ පංචස්කන්ධ ලෝකය කතා කරනකොට අපි රූපය ගැන කතා කරා. මේ රූපේ ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා. හුස් ඇහැ කෙරේ තියෙන චන්ද්‍රාගය අයින් කරන්න ඇහැ කියන එක අපි ආශා කළා මගේ කියලා හිතුවා කොහොම හොදට ඉතින් ඔකට ඇදිලා බැලලා කටයුතු කරා. නමුත් මේකෙන් කොයිතරම් දුක් ලබා දෙන්නද කොයිතරම් මේක අනිත්‍යයට යන ධර්මයක්ද අපට ඕන විදිහට පවත්න්නට පුළුවන් ධර්මයක්ද මේ ඇහෙන් ඇති වෙන රෝග කියනවා අන්න බොහෝ ප්‍රමාණයක ඇතුළේ පහළ වෙන රෝග මේ රෝග නිසා මහා දුක් ජනිත කර දෙනවා. අනිත් සැටින් මේ ඇහෙන්න ආශා කරලා ඇහැම අඩන තත්යකටපත් වෙනවා. ඒ කියන්නේ හැමදාම නොනේ සිතින් හදන්නේ. නමුත් හැමම කඳුළු පෙරෙන තත්ත්වයට පත් වෙනවා. හැමම යස්ස ගන්න, හැමම කඳුළු පෙරන්නේ. එතකොට මේ ඇහැ කියන එක දිලි කුලියක් කියලා බුදුහාමුදුරුවෝ දකින්න දෙය කියලා දක්වා තිබෙනවා. චක්කුම් පිටකේ ආදිස්සං ඇහැ මහන්නේ ගිනි අරගෙන තියෙන්නේ කියලා දකින්න දෙය කියලා. ඒතකොට ගහන ජීවාදී වලටත් එහෙම කියනවා. ඉතින් මේ ලෝක සත්‍යයට මේක තේරෙන්නේ නැහැ. අනිත් එක මේ ඇහැ තමා හෝ තමාට ඇත් ධර්මයක් නෙවෙයි. දුරු නාම රූප ධර්මයක් පමණයි. ඒක ඒකේ භාගයේ පවතින. අපි කොච්චර යනවත් එකයි කොච්චර බඳනවත් එකයි. ඒක ජරාවට යන වෙලාවට ජරාවේ 40 සඳරේ යනවා නම් 40 සඳරේ 50 සඳරේ යනවා නම් 50 සඳරේ කොන මොන ඇඳියක් හරි ඒවි. ඇත්තෙන්ද සුද වෙනවා නම් සුද වෙයි. අපි කිව්වට ඒව හරියන්නේ නැහැ. ඇත්තම ලෝකම වැනි රෝග තත්ත්වයන් ඇතුළත ඒවට ප්‍රතිකාර නොබෙහෙලොත් ඇස අන්ධ වෙලා පවා යනවා. ඉතින් විවිධ ආකාර රෝග පීඩා ඉරියව්වට බඳුන් වෙනවා අපට ඕන විදිහට පවතින අපි කොතෙන් මේවට ඇලුනක් දැන්නා ඒකේ ඒකේ පාඩුවේ පවතිනවා මේකට ඇදීම බැඳීම කොයිතරම් මෝඩකමක්ද කියලා තේරුම් ගන්න ඕනේ අනිත් අතින් මේ ඇහැ නිසා අපි සංසාරයේ කොයිතරම් දුකකට පත් වුණාද මේ ඇහැ තුලින් අපි සංසාරයේ කොයිතරම් දුකකට ඇද දැම්මද කියලා කල්පනා කරන්න ඒක තේරුම් ගන්න. ගත්තොත් එහෙම මේක ඇහැකරේ යැලීම ඇති වෙනවා. මේවා විස්තර කරේතේ නමුත් කෙටියෙන් අපි කියවා මේකට තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඇති කියලා හිතලා අපි මේ විස්තර කරන්නට යන්නේ නැහැ. එතකොට කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, ශරීරය පිළිබඳව මේ එක එකක් අරගෙන හල්තනා ගන්න මේවා ඒකාන්ත වශයෙන් දුක්ඛ මේවා තුළින් දුක් ලබා දෙන නිසාම දුක්ඛ සමුදය සත්‍යය ඒක නිසා මේ සංසාර දුක් මේවට ලබා දුන්නා මේවා මම හෝ මගේ ධර්ම නෙවෙයි ඒක නිසා මේවට ඇලීම බැඳීම තබා ගැනීම ගැනීමන සුදුසුයි කියලා ඒව අත්හරින්නට පුරුදුවන්. ඊළඟට ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ. ඒවා බාහිර ලෝකයේ තියෙන දේවල්. Tamange එකක් Tamange ඇහැට තියෙනවා. ඒකත් බාහිර ධර්මයක් වශයෙන් මා දකින්නේ. ඒක ආධ්‍යාත්මික තමා සතු ධර්මයක් කියලා වනන මේ ඇයි හිතා ගන්නට පුළුවන්. එතකොට මේ ඇහැට පෙනෙන රූප කෙරෙහි මිනිස් වැළුණා. අපි දුන් ලස්සන මලක් ලස්සන වත්තක් දීලා හොඳ දර්ශනය හොඳ පාන මොනම ග්‍රහණයේ ඉන්නේ සාරේ කරන ඔක්කක් දැයි නැත්නම් ලස්සන සති ඕ වටින් ඇලුනා මේදී සිදුවන ක්‍රියාදාමයේ හොඳට තේරුම් ගන්න විශේෂයෙන්ම තේරුම් ගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ධර්ම ආදී දැලිනු නිසා තමයි මේවට ආශා කරන නිසා තමයි සංසාරේ ගැටගැටෙන්නේ මේ සංසාරයේ සැදී සිටින්නේ සංසාරයේ ගැටගැසී සිටින්නේ සංසාරයෙන් නිදහස් වන්නට බැරුව සිටින්නේ මේ ඇහැ රූපය යෝ එක ඔක්කොම ගැටගහලා කනයි ශබ්දය ගැටගහලා මේවා සංයෝග වෙලා සංයුත් වෙලා බැඳිලා ඉතින් මේවා නිසා සංසාරේ කොයිතරම් දුක්වලට අපි පත්තා සංසාර දුකට ඇදලා දැම්මද කියන කාරණාත් තේරුම් ගත යුතුයි. ඊට අමතරව විශේෂයෙන්ම තේරුම් ගන්නවා අපි හිතමු ඇහැට රූපයක් දැක්කයි කියලා. මේ රූපේ දැක්කම අපි රූපේට ඇලෙන්නේ අපි හිතන්නේ අපි රූපේට ඇලෙනවා කියලා. ඒක මුලාවක් තියෙන මෝඩකමක් තියෙන. රූපේ දැක්කාට පස්සේ ඇතිවන්නේ චක්කු විඥානය කියන නිසා ශ්‍රවණ විඥාන ස්කන්ධය තමයි පිටතට පහළ වෙනවා. ඒ රූපය හඳුනා ගන්නවා සංඥාවකින්. මාධ්‍යවල සංඥාව මරීචක උපමා කියලා. ඉතින් මේක ලස්සන රූපයක්, අත රූපයක් අරම යන්නේ. පිට පොත දැක්කම ලස්සනයි කියලා ආශ්‍රය කරනවා. නමුත් ඇතුලේ තියෙන ජරාවල් ඒවා දකින්නට බෑ. ඇහැට. ඉතින් ඒක නිසා අර සංඥාවේ මුලායන මේක ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි. ඒකෝ සංඥා සංඥා නැත්නම් කැතයි කැතයි කියන නැත්නම් දුෂ්ටයි හතරයි. මට විදුරුක තම කළා ඒ නොවේ කාකාරී මේ වටිනා දෙයක් මේ වගේ නිරවලය වටින් නැති දෙයක් ආදී විදාකාරී අපිට ඒ හැට දැනෙන රූපය පිළිබඳ සංඥා ඇතිවෙන ඒක තමයි මේ සිත තුළ පහළ වෙන සංඥා සංඥා. ඒ සංඥාව නිසා වේදනාව පිළිබඳ ආශා ප්‍රයෝජන වෙන්න පුළුවන් දුක් වේදනා වෙන්න පුළුවන් ඇති උපේක්ෂා වේදනා මේ වේදනාව සමාගයේ සිට තුර පහළ වෙන ධර්මය රූපයේ තුර තියෙන එකක් නෙවෙයි මේ වේදනාවට තමයි ලෝකිකත්වය ඇලෙන්නේ සාමිතික රෝගයක් දැකීම තුළින් සමාජ සුඛ වේදනාවක් ගෙන දෙන්නේ නැත්නම් ඒ රූපයට ඇලෙන්නේ නැහැ ඒකයි සත්‍ය සිදුවීම නමුත් මිනිසු හිතන්නේ ලෝක සත්‍යය හිතන්නේ මම මේ දකින රූපයට ඇලෙනවාද මේ තමන්ගේ හිත තුළ ඇතිවන වේදනාවට ඇලිලා ඒ වේදනේ කියන්නේ මොකක්ද නිසා ඒ ඇලිලා මොඩ මොඩ සංසාරෙ දිග්ගස්ස ගන්න අපසල් කරව ගන්නවා දුකින් දුකටපත් වෙනවා එතකොට මේ වේදනා ස්කන්ධය ඇති වෙන්නේ නැතිව. ඉතින් ඔබට අරුණාට පස්සේ නිකන් නෑ තරහ ආසය තියෙන්න පුළුවන්, තව තවත් ආසය තියෙන්න පුළුවන්, විවිධ සිතිවිලි තියෙනවා. ඒකෙන් සංස්කාර. ඔබ සංස්කාර ස්කන්ධය පාවින්නවා. එතකොට මෙතන රූපය ඇහැට රූපය දැක්කාට පස්සේ සිදුවන්නේ සමාගයේ ලෝකයේ තුළ ඒ කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුළ වේදනා සංඥා සංඛාර විඥාන ඇතිලා නැතිලා යන්නේ. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන සිතිවිලි ධර්ම නිසා ඒ චිත් ඒ සිත නිසා පහළන චිත්ත රූපයක් ඇතිලා නැතිලා. එතන මේ පංචස්කන්ධ සංශය ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒක රූපේ දකින්නකොට Tamanට තේරෙනවනේ මෙන්න මෙතන පංචස්කන්ධ සමුදේ පංචස්කන්ධ ඇතිවීම මේ ආකාරයෙන් සිදුවෙනවා. බුදුහාමුදුරුවෝ දක්වනවා යෝ සාමේ පටිච්චසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යමක ඇතිවීම යමෙක් දකිනවනම් ඒ සම් ඒ පුද්ගලයා ධම්මයේ දකිනවා කියන එකයි අදහස. අපි මෙතන දකින පංචස්කන්ධ සමුදය මෙන්න මෙලෙසින් ඇති වෙනවා කියන්නේ. පංචස්කන්ධ ඒකාන්ත වශයෙන් දුකක් කියලා අපි කලින් අවබෝධ කරගෙන තිබුණා. එතකොට මේ අපි ඇලෙනවා කියන්නේ රූපය කියලා අපි බදාගන්නේ ආශාකරන්නේ බාහිර රූපය නේ තමන්ගේම පංචස්කන්ධ රූපය. මේක හරියට තේරෙනවා නම් මෙහෙම අවබෝධ වෙනවා නම් මෙහෙම බාහිර රූප කොයිතරම් තිබුණත් ප්‍රශ්නයක් නෑ සංනාගතිය ළඟා ආවත් ප්‍රශ්නයක් නෑ මොකද හේතුව මේ බාහිර ලෝකයේ තියෙන රූප වලට නෙවෙයි යන්නේ ඒවා තුලින් ඇලීමක් ඇති කර දෙන්නවත් බෑ ඒවා කෙරෙහි බැඳීමක් ඇති කර දෙන්නවත් බෑ ඒ රූප වල නැත්නම් ගැටීමක් ඇති කර දෙන්න මොකක්වත් ඇති කර දෙන්න රූප රූපාවලිය පැත්තක තිබෙන්නේ එච්චරයි. තමන්ගේ පුතෙක් දුවෙක් තුනක් දෙකයි ඇති කරන බල්ලෙක් බල්ලෙක් කෙනෙක් ආදරෙනී ආදර සතෙක් වෙන්නත් පුළුවන් නැත්නම් ලෝකේ ඕනම දෙයක් වෙන්නත් පුළුවන්. ඒවා ඊළපාඩි වගේ පවතී. සමාජයේ නැදක්කමට සමාජයේ සිත තුළ පවත්නා වූ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමේ සමුදේ නොදැක්කම නිසා මේවට ඇලුනා බැඳුනා. ඒක නිසා මේ தත්ත්වය හරියට තේනවා මේක ඇලෙන්නට දෙයක් නෙවෙයි සුදු දැනෙන්න දෙයක් නෙවෙයි මේකේ සත්‍ය සමාධිය චිතතෝ නාම ධර්ම ඇතිවිලා නැතිලා යන්නේ මොකද්ද ඔය ඇතුණ නැවැතුණ නැතිවන. ඒ නාම ධර්ම ඇතුණේ පැවතුනේ නැත්නම් ඔය රූපතෝයි චේතන ඇලීමක් පැනීමක් නෑ. එතුණ නෑ. සත්‍ය කියලා. කනට සද්ධාවත් එහෙමයි නාසයට ගඳ සවදාවත් එහෙමයි දිවට රසාවත් එහෙමයි කාය ස්පර්ශාවත් එහෙමයි. මේවා පැහැදිලි වශයෙන්ම අත්දකින්නට පුළුවන් කරුණු මම කියන්නේ. එතකොට මෙයාට තේරෙන්නට ඕන මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවායි ඇලීම තියෙන්නේ තමාගේ සිත තුළ කියලා. ඒක හරියට තේරෙනවා නම් අර බාහිර සංදර්භ රූප ශබ්ද ආදී කෙරේ කියන සංදරාගය අයින් වෙනවා. ඊට අමතරව මේ බාහිර රූප ශබ්ද ගන්ධ ආදී ධර්මයන් කෙරෙහි සමන්ගේ නොදක්කම නිසා මේවට ඇදීදී බැඳි බැඳි කටයුතු කර සංසාර දුකට ඇදලා දැම්ම ජාති ප්‍රපාතයට ජරා ප්‍රපාතයට ව්‍යාධි මරණ ප්‍රපාතයට වැටෙවුවා සංසාරයේ ප්‍රේත ලෝකයට ඇදලා දැම්ම අසුර නිකායට ඇදලා දැම්ම සතර අපායට ඇදලා දැම්ම මහා දුක් ලබාගෙන එතකොට පේන ඩොන මේව මහා හැම වශයෙන් මාළුවන්ට දාන හැම වගේ ඇත්ත වශයෙන්ම මුළු ලෝකයේ තියෙන සෑම ධර්මයක්ම ඇහැකන නාසය දිය ශරීරය මනස කියන මේ ධර්මයන් අරමුණු වන සෑම දෙයක්ම කෙරෙහි ඇලීම් බැඳීම් නැති කර දුන්නොත් ඒවා ඒකාන්තයෙන්ම දුක් ලබා දෙන නිසා දුක්ඛ සමුදය සත්‍ය මේකයි කියලා අවබෝධ වෙනවා නම් ඔය දුක්ඛ සමුදය සත්‍ය බදා ගන්නට යන්නේ මොකද ඒ අවබෝධය තියෙන ප්‍රඥා සම්ප්‍රයුක්ත තැනකට මේවා කෙරෙහි කලකිරීමක් නිරායාසයෙන් නැති වෙන නිසා මේ විදිහට ඒ බාහිර ලෝකයේ තියෙන පණ ඇති හෝ පණ නැති සියලුම රූප ශබ්ද ගන්ධ රස ධර්ම කෙරෙහි ඇලීම නැති විශේෂයෙන්ම තමාගේ ප්‍රිය අය සිටින භාර්යාව දුවවරු සමපුරුෂව මේවා ලෞකික අයට නෙවෙයි මේ දේශනා කියලා මම මුලින් කියවා. ඒවා කෙරෙහි තියෙන ඇලීමත් අයින් කර ගන්නවා මොකද මේවා කෙරෙහි ඇලීදී සිටින නිසා දුකක්ම ලබා දෙන්නේ. තමා යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයකට ගොඩාක් ඇලිලා තියෙනවනේ ගොඩාක් දුකකින් දැවෙනවා. ඇලීමේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. ඒවා නැති වෙනකොට ඒවට දෙඩ වෙනකොට නැත්නම් ඒවා වෙනස් ස්වරූපකට පත් වෙනකොට මේ කාකාට දුක් දැනෙන්නේ. මම දැනට කරන්නේ. මේ ඇලීම බැලීම තියෙන තාක්කල් ඒ බාහිර වස්තුනේ දුකක් තමයි ඇති කර දෙන්නට පුළුවන්. මේවා ඇත්ත වශයෙන්ම සමාජ දුක් ලබා දෙන දුක් සංදේශාත්ය වශයෙන් තේරුම් ගත යුතුයි. අතීත සංසාරයේ මේවට ඇලී මේ බැඳි වැඩි ඉඳලා අපි ප්‍රේත ලෝකවලට වැඩි ආකාරයෙන් දකින්නේ. ඒවට ආශා කරලා බැරි වෙලාවේ දුකට පුතේකට ආශා කරන කෙලින්ම പ്രേත ලෝකෙට තමයි ඇදගෙන යන්නේ. අය ඒක වචනට යන්නේ ආශා කිරීම තුළින්ම ප්‍රේත ලෝකෙ. ඉතින් නොඑක ආකාර දුක්ඛයට වැදින්න නම් මේවා ඇලිය යුතු ධර්ම නෙවෙයි, බැඳිය යුතු ධර්ම නෙවෙයි, මේවා ආයතන කලිය යුතු ධර්ම මේවා ප්‍රේතෙන් සංදරාගය අපහාපරිතේ කියලා ඒවා අයින් කරා. ඊළඟට කාම ලෝක රූප ලෝක අරූප ලෝක මේ ලෝකේ තියෙන විවිධ ලෝක. ඉතින් මේ ලෝක අතරින් කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා කොටස් කරනකොට අපි දෙදුවා. මේවේ නැවත ඉපදෙන්න, නැවත පහළ වෙන්න, මේවා ජීවත් වෙන්න ආශාවල් බැඳීමක් කියන. මේ කොතන කුලි ලෝකයක දුනත් ප්‍රතිසන්දි විඥානයේ කියන සංස්කාර ධර්මයේ වැඩිහිලා පහළ වෙනවා. ඒ සංස්කාර විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ කියන සංස්කාර ධර්මයේ ඒ සංස්කාරයේ තියෙන ප්‍රබල භාවය නිසා ඊට උචිතවන රූපස්කන්ධය ජනිත කරනවා. ඕපපාතික වශයෙන් හෝ මෞපසලිත දේම ආදී වශයෙන් හෝ කාදාකාරයෙන් කින් හරි ඒ රූප ධර්මයන් ගැන. ඊට පස්සේ ඒක මම මගේ කියලා ගන්න මෙතන මේ මුළු ලෝකේ හැම සත්‍යෙම රහසු හැම නෝ හැම කෙනෙම මෝඩකමින් මෙරිලා මෝඩකමින් වැසිලා මෝඩකමින් ගැටගෙනවා. ඉතින් මේක හරියට තේරෙනවා මේ මුළු ලෝකෙ කොතන ගියත් මේ පංචස්කන්ධයන් ප්‍රයත්නයේ වැඩේ මොකක්ද? අනාගාමීලා සුද්ධාවාසිකේ පිටුලක් වැඩන්නේ. මේකත් අනිත්‍ය කියන එක කවදා හරි දවසක නැතිලා යන මොකද්ද මේ පංචස්කන්ධයන් පැවතීමේදී ඔය සුද්ධාවාසිකේ පිටුල. රූපස්කන්ධයති, වේදනාස්කන්ධයති, සංඥා සංකාර විඥානස්කන්ධයති ඇති වේදී නැති නැති කවදා හරි දවසක උපාන තියෙනසේ නිවිලයි. ඉතින් මේ කියන්නේ වැඩන්නේ මේ ඔක්කොම ඒකවා. රහත් වී සිටිනවා නම් ඒ සුද්ධාවාස ලෝකයක ඒ බ්‍රහ්මලෝ තමාගේ රූප ආදී ධර්මයන් නැද මම මගේ කියන මම ආයෙන් අසුමානින් බැඳලා කටයුතු කරන මෝඩකම ඇතලා තියෙන මුළු විශ්වයේ පුරාම මෝඩකම දැකලා තියෙන මේ අනුව රහත් ලෝ සෑම කෙනෙකුගේ සිතතර මේ මෝඩකම ජනිතව තියෙන ආකාරය දකිනකොට මේ කිසි තැනක මේ නාම රූප ධර්මයන් පවතිනට සුදුසු නැහැ මේක නොපවතින එකමයි සුදුසු කියන අවබෝධය තියෙනකොට මුළු විශ්වයේ කිසිම තැනක ඇලීමක් බැඳීමක් නැතුව අය ගමන් කරන්නට පුළුවන්කම ලැබේ. ඊළඟට තමා ධ්‍යාන වලට සමාදිනවා නම් ඒ ධ්‍යාන වලට තියෙන ඇලීම අයින් කර ගන්න ඕනේ කිව්වා පරිසමාත වලට තියෙනවා පරිසමාත වලට අයින් කර ගන්න ඕනේ කිව්වා ඒ තමන්ගේ පංචස්කන්ධය කෙරේ තියෙන ඇලීම ඇති කර මේ බාහිර ලෝකෙ කෙරේ ඇලීම අයින් කර මේ ඔක්කොම දේවල් අයින් කළොත් භාවනාව ඉතා උසස් දියුණු තත්යකටපත් වූ කෙනෙකුට මේ ඔක්කොම දේවල් අයින් වුණාට පස්සේ ඉතිරවන්නේ මොකක්ද ඔක්කොම දේවල් දැන් චන්ද්‍රාගෙන් ඔක්කොම අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගියා අන්තිමේදී සියුම් දැනීම් මාත්‍රයක් ඉතිරි වෙනවා. මේ සියුම් දැනීම් මාත්‍රය තම තමන්ගේ ප්‍රඥාවේ සමාධිමත් දැන් තියෙන ගැඹුරු සමාධියක් යටිසිතකින් බලන්න ASCII මේ ගැඹුරු සමාධියේ මේ දේශ බලන්න පුළුවන් මෙන්න මේදී තේරෙනවා. මේ තමාට දැකී තියෙන ඉතාම සියුම් දැනීම් මාත්‍රය මේ ජීවිතේ නැවත ඉපදීම ගෙනත් දුන්නා වූ ප්‍රතිසන්දි විඥානයේ පැවති අවිද්‍යා අස්මිමාන තණ්හා චන්දරාග අයින් වී ගිය පිරිසිදු තත්ත්වයක්. ඒකවල තේරෙනවා Tamanට ගිය ආත්මයේදී මේවා මේක මේ ශරීරේ මේ තරම් දුකක් දෙනවය මේක මහා දුක්ඛ සමුදයක් කියලා දන්නේ නැතුව මේවට ආශා කළා. තමන්ගේ අඟ මේක මම මගේ කියලා නෑ මම මගේ කියලා කෙනෙක් නෑ. නමුත් මේ නොදැක්කම නිසා මෝඩකම නිසා මේවා මම මගේ කියලා ගත්තා. මේ සංස්කාර කෙරේ ඇලුනා මේ ආදී ආශාව අවිජ්ජාදී ධර්මයන් තිබුණ නිසා මේ ශරීරය මැරුණා මැරෙනකොට මේ ශරීරය මේ ආත්මෙ ගිහින් ප්‍රතිසන්දි විඥානය දැනිට උනා ඒ ප්‍රතිසන්දි විඥානේ අර අවිජ්ජා තණ්හා අස්මිමානීය ධර්මයන් දුරු වුණාට පස්සෙ තියෙන තත්ත්වයක් මේ මේක තවනකොට Tamanට තේරෙනවා දැන් සාමාන්‍ය කෙනෙක් දුක කියලා කියන්නේ දුක්ඛ සමුදය කියලා කියන්නේ වෙන දෙයක් රහත් වූ කෙනෙක් දුක දුක්ඛ සමුදය වශයෙන් දකින්නේ මෙන්න මෙතනදී දක්මතාවය. ඒ කියන්නේ මෙතෙන්දී තියෙනවා තමන්ගේ ජීවිතයේ පැවැත්ම කියලා. ජීවිතයේ රූපේ කියලා අපි එකට කියන්නේ ජීවිතයේ පැවැත්ම කියලා. ඒ ජීවිතේ පවත්නා ගන්නට හේතු කර්ම ශක්තිය පවතිනවා. සියුම් දැනීම් මාත්‍රයක් තියෙනවා මේ කර්ම තුන මෙතන පවතින ගන්න. එතකොට තමාගේ ජීවිතයේ පවතින තාකල් දුක පවතිනවා. අපි හිතමු කෙනෙක් මැරුණා කියලා. මැරුණාට පස්සේ ඒ ජීවිතය ඇසුරු කරගෙන එයාට කිසිම දුකක් ඇතිවන්නට බෑ. දැන් රහත් කෙනා මැරුණාට පස්සේ නැවත ඉපදීමක් නැති නිසා දුකේ කෙලවර ඒක වෙනවා. නමුත් අය අනිත් අය නැවත නැවත උපදින නිසා දුකේ කෙලවර ඒක නෙවෙයි. විශේෂත් ඒ යම් කිසි කෙනෙක් මේ යම් කිසි ජීවිතයක් ගතගෙන ඉන්නා නම් ඒ ජීවිතේ මැරුණාට පස්සේ ඒ ජීවිතේ තුලින් ඇතිවන දුකක් නෑ. එතකොට මේ ජීවිතයේ පැවැත්ම ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍යය කියලා තමයි තේරෙනවා. මේ ජීවිතයේ පැවැත්ම මේ මිනිස් ජීවත් වෙන්න ආශා කරන ජීවිතයට ආශා කරන මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් නේද මේක නැතිව මේකමයි සුදුසු කියන හැඟීම ඇති වෙනවනම් ඕකට ඇලෙන්නේ ඊට අමතරව මේ ජීවිත සත්‍යය පවතින්නේ කර්ම සත්‍ය නිසා. අපි අතීතයේ කරපු කුසල කර්මයන් නිසා මිනිස්සු මේදී තේනවා මේ කුසල කර්ම කියන එක මහා ගිනි බලක් වාගේ අපි හිතමු හැතැම්ම ගානක් දිග පළල මහා ගිනි අඟුරු බලක් තියෙනවා ඈතට පිටකට කිච්චුණා කර වෙලා මැරිලා කර යනවා තමයි මේකට කිච් වෙන්නවත් බෑ නේද කාකෑද නෑ නේද ඒ වගේ මේ දුක්ඛ සමුදය සත්‍ය නැවත නැවත නැවත නැවත දුකට පත් කරන මේ දුක පවත්වාගෙන යන්න හේතු මේ සංස්කාර ධර්ම කුසල සංස්කාර ධර්ම අර ගිනිවලක් ඈත් කරන්න ආසේ සම්පූර්ණ නැසෙදී නයින් කරන මේවට යදී බැඳිලාදී කොයිතරම් ගොලෙක් වශයෙන් කටයුතු කරලාද මේවද මේ සංසාරේ පුරා පුරා ආයි මේ හැරීම මේ බැඳීම සම්පූර්ණයෙන් අයින් කරන්නට ඕනේ කියලා කුසල අකුසල කර්ම සංස්කාර කෙරේ පවර්ණාව හැරීම සම්පූර්ණයෙන් අයින් කරනවා ඒ අත්දැකීම අපි ගන්නවා ඊට පස්සේ එනවා විඥානය මං කියන නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම් මෙන්න මෙතන තියෙන එකක්සේ අර විඥානයේ නිසා මේ නාම රූප දෙක පවතින මේ නාම රූප දෙක දැන්සා අර ඉතාසියම විඥානයේ පවත් මේ විඥානයේ තරම් බරපතල දෙයක් අත්තාන් පහතලේට දෙයක් මේ මුළු විශ්වයෙන් නෑ මේ විඥානයේ නැවත නැවත පිළිපිදී මෙරිලා කියන එකක් එක දිගටම පවතින ධර්ම යන්නේ කෙසේද එක භවයකින් ගියා අනිත් භවයට මේ විඥානයේ ගියා අදිත්‍යයට ගියා මේ විදිහට මේකෙන් අදහස් ගන්න බෑ සදාකාලික විඥානයක නිරන්තරයෙන්ම නැති නැති යන විඥානවත් මේ නිසා සංසාරේ දුකට ගිල්ලපු දුක්ඛ සමුදය සත්‍ය මේ විඥානයේ තියෙන තාක්කල් මේ මේ පංචස්කන්ධයේ පවර්ණා දුක ජීඳන මේක කෙරෙහි තියෙන බැදීම සම්පූර්ණ යනකම් මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරුම් අරගන්නකොටම අර විඥානයේ කෙරේ තියෙන බැඳීම සම්පූර්ණ වෙනවා. එතකොට මෙතන දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දකින්නේ ඒ විඥානයේ කර්ම සත්‍ය ජීවිතේ පැවැත්ම. දැන් මේ ටිකත් අයින් කරලා තියෙනකො සියොන් දැනීමක් ඇතිනම් කවදාවත් කොයි ආකාරයෙන් හිතුවත් නැති කරන්නට බැහැ. මොන මොන විශ්ලේෂණය කළත් මොන මොන දෘෂ්ටි කෝණයකින් බැලුවත් කුයි ආකාර ප්‍රඥාවකින් මේ දෙස විනිවිද දකින්න උත්සාහයක් ඒ දැනිසියුන් දැනීම නැති ගන්න බෑ එතකොට සබ්ද සැලකිරීමක් ඇතිනම් මොකද්ද මේක මම නෙවෙයි මට ඕන විදිහට නැති කරන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි කියලා. Taman ඕනේ ඒලාවෙක නැති කරන්න නමුත් නැති කරන්නට බෑ. ඒකදී පැහැදිලිවම පේනවා මොකද්ද අතීතයේ කරපු කර්ම ශක්තියෙන් ආපු ප්‍රතිසන්දි විඥාණය ඒක හේතුමික දුක්ඛ සමුදය සත්‍ය තුනේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක ඇති කර දුන්නා. කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය තුනේ දුක ඇති කර දුන්නා. ඊට අමතරව ඒකම දැන් දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ දුක පවත්වාගෙන යන්න උපකාර වෙනවා මේ වගේ දුක්ඛ සමුදය සත්‍යයක් තවත් දුකේ කොතනද තියෙන්නේ කියලා ওই දුක්ඛ සමුදය සත්‍යය කෙලවලා ඒක දකිනකොට ඔකයින් කරන්න පුළුවන් සියුම් දැනීමක් ඇති වේවි. ඒ දැනීම දැනීම එනකොට Tamanට තේරෙනවා මෙන්න මේ කාරණාව මොකද්ද? මේක පවතින්නේ මේ කර්ම ශක්තියත් මේ ජීවිත ශක්තියක් පවතින නිසා. කර්ම ශක්තිය කිනීමෙන් මේක නැතිවන්නට පුළුවන්. නැත්තම් අපි හිතකෝ කෙනෙක් තේරීම නිසා ගත්තයි කියලා නැත්තම් කවුරු හරි පිටිතිවා කියලා ඒ වගේ මේ ජීවිතේ පවත්තන්න පුළුවන් ශක්තිය ජීවිතය තුළ තියෙන මේ ශක්තිය නැති වෙනකොටම මේක ඉබේම නිවි යනවා පහනක් නුනාසී ඔක්කොම වෙනවා. එතකොට Taman තේරෙනවා සබ්බ ධම්මාන සම්මා සමුච්ඡේදයේ නිරෝධයේ අනුපත්ථානතා පඤ්ඤා සම්සේ සත්‍ය ඥානං සබ්බ ධම්මාන සියලුම ධර්ම නිවනක් සහිතව ඔක්කොම ධම්ම සම්බ කිව්වම ඒක දෙකක් ඇතුළේ නෑ සබ්බ ධම්මාන සම්මා සමුච්ඡේදයේ සම්පූර්ණයෙන්ම බැරිලා නිරෝධයට නිරුද්ධ වෙලා අනුපත්හානතා නැවත නූපදින ආකාරයෙන් නැත්තටම නැති වී යන ඥානයට කියනවා සම්මසේසත් ඥානය කියලා. ඒකම දුකේ කෙලවර වෙනවා. ඒසෝවන්තෝ දුක්ඛස්ස ඒකයි දුකේ කෙලවර. මේ විදිහට මේ සංගරාගයේ සම්පූර්ණයෙන් අයින් කිරීම තුළින් ඔය විදිහට උපරිම ප්‍රතිඵලයක් මේ ජීවිතයේදීම කෙනෙකුට ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා කල්පනා කරන්න මේවා මම මුලින්ම කියවන නැවතත් ප්‍රකාශ කරනවා මේ ජීවිතේ නිවන් බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ දේශනාව යෝග්‍ය ගන්නේ අදාළවන්නේ යොමු කරන්නේ කියන. එතකොට මේ කියපු කරුණ එකපාරට ඔක්කොම මතක තියාගන්නට බැරි නිසා ටිකක් අහන්න එක කොටසක් අහන්න ඒක කෙරේ නැවත නැවත අවධානය යොමු කරලා ඒක කෙරේ තියෙන චන්දරාගය අයින් කරන්න ඊට පස්සේ කොටස අහන්න ඒ කොටස කෙරේ තියෙන චන්දරාගය අයින් කරන්න බලන්න මේ විදිහට එකක් එකක් එකක් එකක් අරගෙන සමාඩ තීරණ ආකාරයෙන් සමාධිය ප්‍රඥාව යම් ආකාරයෙන් දියුණා ඒ තරම් දියුණු මට්ටමට අනුවයි මේවා කෙරේ තියෙන ඇලීම් බැඳීම් අයින් කරන්න පුළුවන් වන්නේ මේ ඇලීම් තත්ත්වය තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ මෝඩ අයට මේ ධර්මයේ කොහොමවත් තේරුම් ගන්නට බෑ. ඒ කියන්නේ කියන එක තේරෙයි. නමුත් අවබෝධ කරලා තමන්ගේ සිත තුළින් උපදවා ගන්නට බෑ. ඒක නිසා තමන්ගේ ප්‍රශ්න මට්ටමට අනුව ඒ ධර්මයන් කෙරෙහි තියෙන චන්දරාගය ටික ටික ටික ටික ටික ටික අයින් කරගෙන යන්න මේ සියලුම චන්දරාගයන් අයින් කළා නම් ඒකට කියනවා නිදහස් වීමය නිස්සරණය කියලා විමුක්තස්මින් විමුක්තමේති පදානාති කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මේ විමුක්ත භාවයට නිදහස් භාවයට පත් වුණාට පස්සේ නිදහස් වුණා විමුක්ත වුණා කියලා ප්‍රඥානා සිද්ධා කියනවා එහෙම දැක්කහම මේ සංසාර දුකේ කෙලවර එතනයි කියලා තමාටම සැලසෙන්නට පුළුවන්. කල යුතු දේ කළා මේක දැස් වෙනවට කරන්න දෙයක් නැහැ කියලා සැලසෙන්නට පුළුවන්. පතන් කරණේ යන්නා කරන්නේ සත්‍යහේ කළ යුතු දේ කළා කියන අදහස ඉදාතිය ශ්‍රවණ ප්‍රසිතම් ධම්මතරම් මේ බ්‍රහ්මචාරී ජීවිතේ නිමකලා කියලා දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ දක්වා දෙන ධර්ම කාරණාවල කෙටි සාරාංශය මා කියන්නම්. අපි කතා කළේ නිස්සරණේ හිනවත් නිදහස් වීම. ඒ නිදහස් වීම විස්තර කරන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ නිසන්දේ කැමැත්ත, රාගයේ කැහැලීම. යම් කිසි දෙයකට ඇලීමක් කැමැත්තක් තියෙනවා මේ සංදීම කැමැත්ත නැති කිරීම තමයි නිස්සාරණය කියන්නේ. එතකොට මේ මොනවා කෙරේද අපි ඇලීම කැමැත්ත ඇතිවන්නේ? තමන්ගේ පංචස්කන්ධයේ රූපේ වේදනා සංඥා සංකාර වේදනා. ඕක කියවම අර විස්තර කරපේ ඔක්කොම නැතුව එතකොට මේක ටිකක් විස්තර වශයෙන් ඊට තේරුම් ගන්න තියෙන හැකි නිසා අපි ප්‍රකාශ කරලා තමන්ගේ පංචස්කන්ධය කෙරෙහි ඇලීම් බැඳීම් නැති කරගත යුතුයි. බාහිර ජීවි වස්තුන් කෙරෙහි ජීවි සත්‍යයන් කෙරෙහි පවත්න ඇලීම් බැඳීම් නැති කරගත යුතුයි. මා ප්‍රකාශ කරේ නෑ අජීව වස්තුන් ඔය දේවල් දරවල් යාන වාහන කාර්ය ආදී දේවල් ඒවා කෙරේ තියෙන ඇලීම් බැඳීමක් නැති කරගන්නට කාම ලෝක රූප ලෝක අරූප ලෝක ආදී ධර්මයන් කෙරේ ඇලීම් නැති කරගන්න නැති කරනවා ඊළඟට ඇහැට පෙනෙන රූප කන්ට වයින් ශබ්දනා සිදෙන දඟු සොඬ ඒ කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කෙරේ තියෙන ඒවා නිසා පහළ සිතිවිලි ධර්ම කෙරේ පවර්ණා වලින් බැඳීම් නැති කරගන්නවා ඊට අමතරව සමාධි ධ්‍යාන සම්පත්තියෙන් ගැන ඵල සම්පත්තියෙන් ගැන තියෙන ඇලීම නිවන ගැන තියෙන ඇලීම පවා අයින් කරනවා නිවනේ අත්දැකීමක් ඇති කෙනෙකුට නිවන කියන එක තුට්ටුවක්වත් වටින්නේ නැති ධර්මයක් මේ බයෙන් හිටපන් මේක ටික නිවෙන යටියක් නෑ මරණයට පස්සේ දහස් දෙක කෙරුවට මොකක්වත් නෑ නේද එතකොට ඉතින් ඉති වෙච්ච දෙයක් නෑ එතකොට ඒ නිවන කෙරෙහි කියන ඇලීම බැඳීම සයින් කරගන්නට ඕන ඊට අමතරව විශේෂයෙන්ම සමාජයේ ජීවිතයේ පැවැත්ම කෙරෙහි තියෙන ඇලීම බැඳීම සම්පූර්ණයෙන් අයින් කරගන්නට ඕනේ. ඒකද ප්‍රඥාට සම්පූර්ණ නිදහස ලබන්න පුළුවන් සම්පූර්ණ නිදහසනාට පස්සේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න දෙක තියාගන්න පුළුවන් සදා කාලික වශයෙන්ම පහනක් නිවනාසේ මේ සංස්කාර ධර්මනේ පංචස්කන්ධ ධර්ම නිවාදන්. ඒකම දුකේ කෙලවර වෙනවා. එසේම කරගන්නට වාසනාව හැකියකම ලැබේවා කියලා ඒ ශක්තිය ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් අපි මේ දේශනාව නිම කරන්නේ. දෙවියන් ළඟදී දෙන්නම ආකාශත්තාස්තුන පාඨයෙන් ආකාශත්තාදී බුම්මතා දේවානාගාමයි විකාශනයන් තමයි මොදිතා ජනගතත් ශාසනං ආකාශත්තාදී බුම්මතා දේවානාගාමයි විකාශනයන් තමයි අනුමෝදිතා චනංගක්ඛන්ති දේශනං ආකාශත්ථාදි බුම්මත්ථා දේවානාගාමනි විසාපන්නං සම්මෝදිතා චනංගක්ඛන්ති මං පරන්ති ප්‍රාර්ථනා කරන මිනා පුඤ්ඤ කම්මේන මාමී වාර සමාධිමෝ සකං සමාධිමෝ රෝධෝ ආවිස්සං පත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛය වාන්නෝසු සම්බුද්ධා පමිච්ඡතෝ මේ කුල ශීලං සර්ව සත්‍යමේ ගිමලෝහ ප්‍රසර සේවා පරිලෝහ ප්‍රසර සේවා ඒ වාද සම්පදායක වශයෙන් කතා කරනවා කියන්නේ ආත්මීය පදිනියන් සංසීමකට වාසනාව සැපේ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලස නිත්‍යං අභාකතා නෝචස්සාරෝ ධම්මා වන්දන්ති ආයුන්නෝ සුඛං බලං ආගාරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නිවිත අතෝ නිබ්බාන සම්පත්‍ති විනාති සම්යතු